තව එකක් ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ කිව්වා බුද්ධ ධර්මය ඒක ඒකටයි බුද්ධ ධර්මය කියන්නේ ඒකේ තමයි පළවෙනි ශ්‍රාවකයා දෙවෙනි ශ්‍රාවකයා තුන්වෙනි ශ්‍රාවකයා හතරවෙනි ශ්‍රාවකයා ඉන්නේ කියන එක ඒක ඇත්තටම මේක කරගෙන යනකොට ස්වාමීනි ඒ වචනය බුද්ධ ගමන්ටවත් බුදු පියාණන් වහන්සේටවත් අයිති දෙයක් නෙමෙයි ඒක ඇත්තට වචන වලින් කියන්න බෑ මේ මේ ගැළපුම මේ මේ අර ඔබ වහන්සේ කියන හේතුඵල ධර්මය ත්‍රිලක්ෂණය චතුරාර්ය සත්‍ය පරමාර්ථ ධර්ම තුලින් ගොඩ නැගෙන ඒවා වචන වලට කියන්න අමාරුයි ඒක එතකොට මට හිතෙනවා ඔබ වහන්සේත් කරන්නේ ඒක මොන තරම් අමාරු කාර්යයක්ද අර බුදු පියාණන් වහන්සේ සම්මා සම්බුද්ධ බවට පත් වුණාම අර කියපු එක මට ඒව දැන් චුට්ට චුට්ට තේරෙනවා ස්වාමීන් අර කිව්වනේ මේ කොහොමද මම මේ මේ සද්ධර්ම මේ ධර්මයේ කොහොමද මම මිනිස්සුන්ට අවබෝධ කරන්නේ කියලා මම ඔක අහලා තියෙනවා වඳුරන්ට කැල්කියුලස් උගන්වනවා වගේ කියලා ඒක ඒක ඇත්තට මේක තේරුම් ගන්න අපි මේක ඇත්තට කරන්න ඕනේ කියන එක ඒක හරිම තේරුම් ගත්තා ඔබ වහන්සේලා ඒක අපි කරන්න ඕනේ මොකද ඔබ වහන්සේ මේලා මේ කරන මහන්සියට අපි චූටි හරි ග්‍රැටිටියුඩ් එකක් මම එක කරන්න ඕනේ නම් ස්වාමීන් වහන්සේ අපි මේක කරන්න ඕනේ ඔබ වහන්සේලා අප්‍රමාණ පිං අර මචව ෂූටි එක තව එකක් තියෙනවා ඒක මම ලොකුවට අහන්න යන්නේ අර මේ අරුණ මහත්මයා ඇහුවේ මේ මෛත්‍රිය එක ස්වාමින් වහන්සේ ඒකෙත් දැන් අපිට දැන් ඡන්දයෙන් අගතියට ගියාම ඒකේ ඒකේ විරුද්ධ පැත්තේ මෛත්‍රිය අප්‍රමාණ යනවා ඒ වගේම ද්වේෂයෙන් අගතියට ගියාම ඒක ඒකේ අනිත් පැත්ත අපි කරුණාවෙන්නුත් අප්‍රමාණයට යනවා. ඒ විදිහට ඒක යන්න පුළුවන් ඒකත් කරන්න. දැන් බයෙන් අගතියට යනකොට මුදිතාවෙන් අගතිය, මෝහයෙන් අගතියට යන එක උපේක්ෂාවෙන් අප්‍රමාණ. ඒක එහෙම ඒ වගේ නේදම සායන මචුට හිමින් හිමින් ඉක්මනින් කිව්වා ඒක කාලය යන නිසා ඒක ඒ විදිහටත් කරගන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? ඔව් ඡන්දයෙන් අගතියට යන එක වළක්ව ගන්න පුළුවන් අපට අලෝභයෙන්. ද්වේෂයෙන් අගති මෛත්‍රී අප්‍රමාණීය කියලා කියන්නේ එහෙම නේද ස්වාමීන් වහන්සේ එතකොට අලෝභය කියන තැන එතකොට ඒකත් පස්සේ කතා කරමු ස්වාමීන් වහන්සේ කලින් අර අද්වේෂය කියන්නේ ද්වේෂය අද්වේෂය කියන තැන තමයි මෙත්තා එතකොට ඒක ද්වේෂයෙන් අගතියට යාම වළක්වනවා මෙත්තාවෙන්. ලෝභයෙන් අගතියට යාම වළක්වන්නේ නයිස් කාම්‍ය ගුණය. ඒ කියන්නේ කාමයන්ගෙන් වෙන්වීම කියන ගුණය. එතකොට ඊළඟට කිව්වේ මොකද්ද ඊර්ෂ්‍යාවද? මම මේ ටික දැන් මේ ස්වාමින් වහන්සේ අර මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ඒ ටිකට අපි මේක පස්සේ කරමුද ස්වාමින් වහන්සේ? අපට ඒක ඍජුවම එහෙමම කියන්න බෑ මේකෙන් මේකමයි කියලා. ඒව යම්කිසි ප්‍රයෝගීතාවයක් අපට තේරුම් ගන්න පුළුවන්. නමුත් දැන් සමහර ධර්ම කාරණා අනිත් එක්කට මේකෙන් මේකමයි වෙන්නේ කියලා එහෙම ඍජුවම පෙන්වන්න බැරි තැන තියෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අප්‍රමාණ පින්. හොඳයි. සම්මා නිදුක් නිරෝගී සුවපත් සසස.